සමන්තා චක්කවාලේසු අට්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දමසවන කාලෝ අයංබදංතා දමසවන කාලෝ අයංබදංතා දම්මස්හවන්න කාලෝ අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස පිංහතුනේ අපි අද මේ ධර්ම දේශනාවෙන් ධර්මාණු ශාසනාවෙන් විශේෂයෙන් විමසල බලන්නේ. මේ බුද්ධ ශාසනය තුළ ධර්මමාර්ග දියුණු කරගෙන යන ශ්‍රාවකයකුට ජීවිතයේ විටිං විට පෙර කර්ම විපාක මතුවෙන්න පුළුවන්. හැමදාම එක විදිහටම බැබලිලා ඉන්න අනෙමේ මිනිස්සු. ජීවිතේ නොයි කඩා වැටීම් ඇති වෙනවා. ලාභ වගේමයි අලාබත් ලැබෙනවා. සැප සම්පත් වගේමයි ජීවිතයේ දුක විටිං විට නොසිතන ප්‍රශ්න ගැටලු විපත් කරදර ජීවිතය විදින්න සිද්ධ වෙන. ඒ වගේම සමහර කාලවලට පිරිස යාලුවෝ නෑදෑයෝ හිතවත් ඕන තරන්ගන්න. හැබැයි ජීවිතයේ තමන්ටම කාත් කවුරුත් නැතු අසරණ වෙන දවසක් කාලයක් එන්න පුළුවන්. ඔබෙන් උදව්ගත්ත මිනිස්සු ඔබ පිහිට වෙච්චායම ඔබට අහක බලාගෙන යන දවසක් එන්න පුළුවන් ඒක තමයි ජීවිතය ස්භාව නින්දා ප්‍රසංසා ඔබට ගුණ කියපු අය ඔබ වර්ණාකරපුවා ඒ මිනිස්සුම එකතු වෙලා ඔබට බනින දවසක් එන්න පුළුව මේ ස්වභාවය මේ ලෝකෙ හැමෝටම පොදුයි ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේලාට පවා නින්දාකරපු මිනිස් වේටියා උන්වහන්සේලා පවා අටලෝ දහමට මූුණ දුන්නා. හැබැයි බුදුරජාණන් වහන්සේලාගේ තාදී කියලක් ගුණයක් බුදුවරු තුළ පිහිටලා තියෙන. අටලෝ දහමෙන් කම්පා නොවෙන ගුණේ ඒකට කෙනොත් තාදිගුණේ. ඒ නිසා මොන තරන් ලාභ අලාභ සැපදුක යස අයස නින්දා ප්‍රසංසා මේවා මොන විදිහට ජීවිතයේ විඳින්න සිද්ධ වනත් බුදුවරු ඒවැන් කම්පා වෙන්නේ. හැබැයි සාමාන්‍ය මනුස්සයා ඒවැන් නොයෙක් විදිේ ප්‍රශ්න ගැටලු විපත්වලට පත්වෙනවා. පිංහතුනි අද මේ ධර්මාණු ශාසනාවෙන් ඔබට විශේෂෙන් පෙන්නල දෙන්නේ අපි දන්නවා පසුගිය අවුරුද්ධ. මේ ගෙවීගෙන යන අවුරුද්ධ දෙදහස් විශ්ස මේ අවසාන කාලෙ අපි දන්නවා කොච්චර ප්‍රශ්නවලට අපි මෝන දුන්නද. මහා වසංගතයක් තාම අවසානයක් පේනතෙක් මානික තාමනෑ ඒ නිසා ලෝකෙ මිනිස්සු කොච්චරනං ආර්ථිකාතින් නොයෙක් අසරණ භාවයට පත් වුණ. මිනිස්සුන්ට එදිනෙද ආදායම් මාර්ග නැති වුණා බොහෝ පිරිස ලෙඩරෝගවලටකුත් විශේසින් ලෝකෙ ගත්තහම්. ශ්‍රී ලාංකිකයන් ලංකා විතරක් නෙමේ ලෝකෙ පුරාම නොයෙක් රටවල ජීවත්තය. අපි දන්නවා ලෝකෙ බොහෝ රටවල කොයි තා මිනිස්සු ලක්ෂ ගණනින් මේ වෙනකොට මිනිස්සු මිය ගිහිල්. කෝටි ගණනාවක් මිනිස්සු මේ රෝගි ගොදුරු බවට මේ වෙනකොට පත්වෙලා. මේ රෝගයක්ත් එක්ක රටවල් සම්පූර්ණයෙන් කීප වතාවක් වසා දැමවා. මිනිස්සු ගෙවල්ලෝට කොටු වෙලා රස්සාවල් කරගන්න විදිහක් නැතුව. සමහර වෙලාවට ඔබම හිතන් යම් කිසි රැකයා කරපුයි සමට හෝටල් ශේෂත්‍රී රස්සාවල් කරපුයි. සංචාරක ශේෂත්‍රී යම් කිසි ඉහළ දියුණුවක් ලබාගෙන ජීවත්තච්ච මිනිස්සු කද පහලට මැදගෙන වැටිල්. ඒ නිසා ඕනම කෙනෙක් අද දියුණු වෙලා රජකං කරන මනුස්සය හෙට මහපාරට වැටෙන්ට පුළුව. අද කෝටිපතිය හෙට හිඟන්නෙක් වෙන්න පුළුවන්. අද නිරෝගීව ඉන්න කෙනා හෙට ලෙඩෙක් වෙන්න පුළුව එක තැන් වෙන්න පුළුවන්. මෙන්න මේ ස්වභාවයක් එක්ක කොහොමද ධර්මයෙන් අපි හිත හදාගන්න. ජීවිතය ඇතිවන ප්‍රශ්න ගැටලු පීඩා කරදර ඉදිරියේ ධර්මානුකූලව. මොන ප්‍රශ්නාවත් ධර්මී හැසිරෙන ශ්‍රාවකයක් ධර්මයෙන් හිත ශක්තිමත් කරගන්න කොහොමද. අද අපි මේ ධර්මානු ශාසනාව තුළ එවැනි ඔබට ඉතාම වැදගත් කාරණා රැසක් සාකච්ඡා කරයි. අපි ගම් බුදුහාමුදුරන්ගේ කාලෙ උදාහරණය. අනාත පින්ඩික සිටතුමා අපි කවුරුද්දන්නවා. මේ බුද්ධ ශාසනයේ අග්‍රදායකය. අනාත පිණ්ඩික සිටතුමයාගේ නම තමයි සුදත්ත සිටුවරය. ඔබ දන්නවා කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙනාපු කෙනෙක් මහා පින්වන්ත කෙනෙක්. මේ බුද්ධ ශාසනය අග්‍රදායකය බවට පත්වවෙන්න කල්ප ලක්ෂයක් සසර පින් කරා පෙරුම් පුරුව කියන. මහා ධනවතේ ඒ ධනවත්කම නිසාමයි පනස් හතර කෝටයක් වියදං කරලා සැවැත්නූර ජේතවනේ හදලා බුද්ධ ශාසනයට පූජ කරේ. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ බුදුවෙලා වැඩ සිටි අවුරුදු හතලිස් පහක් කාලය. උණහන්සගේ සම්පූර්ණ ආවිෂ අවුරුදු අසුවයි වැඩහිටි. උණහස ගිහි ජීවිතය ගත කළ අවුරුදු විසි නමේදී අභිනිස්ක්‍රමණය කර අවුරුදු හයකට ආසන්න කාලයක් දුස්කරක්‍රියා කරලා එදා බෝධි මූලයේදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා ගුරෝපදේශ රහිතව සම්මා සම්බුද්ධත්වයට පත්වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේගේ වයස හරියට මවුරුදු තිස් පහයි. උණහන්සේ එතන ඉඳං අවුරුදු හතලිස් පහක් පුරාවට අවබෝධ කරගත් ධර්මය ලෝකෙට දේශනා කර. උණහන්සේගේ වයස අවුරුදු අසුව වෙනකොට සම්බුදු කෘත්ති අවසන් කරලා අනුපාදිශේෂ පරිනිර්වාණ දහත්වෙන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පැව. පිංහතුනි බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩ සිටිය මේ අවුරුදු හතලිස් පහක කාලේ. වැඩිම කාලයක් එක තැනක එක ආරාමයක වැඩ සිටියනම්. ජීවිතයේ වැඩිම කාලයක් වස් හමාදන් වෙලා එක ආරාමික වැඩ සිටියනං ඒ තමයි සැවැත්නුවර ජේතවන භූමි. අනාත පෙන්ඩික සිටතුමා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරපු ආරාම දැන් අනාථ පින්ඩික සිටුතුමා මේ ඉඩම ගන්නම ඔබ අහල ඇති ජේත කුමාරය කොසොල් රජ්ජුරුවන්ගේ පුතාට තමයි ඔය ඉඩම අයිති වෙලා තිබ්බේ. රජ්ජුරුවන්ගේ පුතා කීයටවත් ඉඩම විකුණන්න කැමතිවුන්නේ. හැබැයි සුදත්ත සිටුවරයා තමන්ගේ පිය රජ්ජුරුවන්ගේ කොසොල් රජ්ජුරුවන්ගේ ළඟම හිතවතේ බොහෝම මිත්‍ර ශීලි කෙනෙ. නගර ඉන්න වෙළඳ කටයුතු සම්බන්ධ ඉන්න ඉහළම දනවත් සිතුවරය. ඒ හිතවත්කම නිසා කල්පනා කරා මේක බෑ කියන්නත් බෑ නොවටිනා මිලක් කිවොත් ඔය වැඩි අතහැරලදායි. ඊට පස්සෙ කිව්වා ඔය ඉඩම කාට හරි දෙනවන්නන් මුළු ඉඩම පුරාම රන් කහවනු අතුරන කෙනෙකුට තමයිකව ඉඩම දෙන්නේ. හාමුදයි කියලා සිටුවරය පිටත් වෙලා ගිය. මෙන්න ටික වෙලාවකින් ජේත කුමාරයට ආරංචි වුණා පුතුම දෙයක්. අරමුළු ඉඩම වටයේම කරත්තවල පටෝග නැවිල රන් කහවනු ඉඩම වටේ මතුරනවා ඉඩම කහවන පුරෝල කියල. මේක බලන්න ජේත කුමාරය යනකොට මුළු ඉඩමම කහවනු අතුරල දහට කෝටියක් ඒ වෙනකොට. තවත් කරත්තයක් දෙක පිටත් කරල යවලත් මදිපාඩුවට පොඩි ප්‍රමාණයක් අතුරන්න. ජේත කුමාර ඇවිල්ල කිව හාහාාවය ඇති ඇති කීව දැන් කරන්න දෙයක් නෑ ඉඩම දෙන්න වුණ. ඔය විදිහට තමයි දහාට කෝටියක් කහවනු අතුරලා සුදත්ත සිටුවරය ඔය ඉඩම මිලදී ලගත්තේ. තවත් දහට කෝටියක් වියදං කලා කොටි සෙනසුන් හදලා අංග සම්පූර්ණ ආරණ්‍ය සේනාසනයක් හැදුව. බුදු හාමුදුරුව වෙනුවෙන් සඳුන් ලීයෙන් වහල හතකින් යුක්ත සඳුන් කුටියක්. සතර දිසාවෙන් හුළං හමාගෙන එනකොට ඒ සඳුන් සුවඳ කුටි ඇතුළට එන විදිහට වෙන වෙනම පළ හතකී යුක්ත සඳුන් කුටියක් හැදුව. දම්සභා මණ්ඩප දානශාලා සක්මන් මලු සංගාවාස අංග සම්පූර් නාරාම සේනාසනී ඉදි කරන්න තවත් දහට කෝටියක් වියදන් කර. අවසානි ආරාමි හදල අවසන් වෙලා බුද්ධ ප්‍රමුඛ සංඝයා නගරයට වඩම්මලා මේ ආරාම භූමිය සඟසතු කළ පූජ කරන්න තවත් දහට කෝටියක් වෙන් කර. හැබැයි මුළු නගරෙම සැරසුවා. නගරෙම ඉන්න දුගී මගේ යාචකය හැමෝටම තුම්මං හන්දිවල හතර මං හන්දිවල දන් සැල් දාලා මිනිස්සුන්ට කන්න පොඩ දුන්නා. දැන් තාම මේ ඔබට කියල දෙන්නේ අනාත පින්ඩික සිටතුමා කරපු පින් කන්ටික මෙලව පෙරපින්කම් අමතක් කරමු එතකොට ඔබ දන්නවා අනාථපිණ්ඩික සිටුතුමාගේ ඇත්ත නම සුදත්ත. මිනිස්සු තමයි අනාථපිණ්ඩික කියලා නම දැම්මේ. ඒකට හේතුව දුගී මගේ යාචකයන්ට නිතර දන් දෙන කෙනෙක්. හරියට මිනිස්සුන්ට උපකාර කරන දන් වැටවල් පවත්වන කෙනෙක්. එතකොට බලන්න අනාථ පිණ්ඩික සිටතුමා ජේතවනය හැදව විතරක්න මේ කොච්චර අසරන මිනිස්සුන්ට කන්න දීලා තියෙනවාද කියලා. ඔය විදිහ මහා පින් කරගත්ත සිටතුමත් ජීවිතය අකුසල් බලවත්තච්ච කාලයක් ති බන්නේ එකයි අපි තේරුම් ගන්න ඕන. පිංහතුනේ අනාත පෙන්ඩික සිටතුමා. බුදුරජාණන් වහන්සේ මොනගැහිච්ච පළවෙනි දවසම බණහල සෝවාන් වෙච්ච කෙනෙ. එතකොට හිතන්න සෝතා පන්න වෙච්ච ශ්‍රාවකයේ. පනස් හතර කෝටියක් වියදම් කරලා ජේතවන පුුණ්‍ය භූමිය හදල බුද්ධ ප්‍රමුඛ දහස් ගණන් සංඝයාට සඟ සතු කළ පූය කර. ඒ විතරක්නෙමේ අනාත පින්ඩික සිටතුමා තමන්ගේ සිටු මැදුරේ ජේතවනේ පූජ කරන දවස බුදුරජාණන් වහන්සගෙන් ඉල්ලීමක් කරා. ස්වාමීණී භාකතුන් වහන්ස දිනපතා මේ ජේතවන පිම්බිමේ වැඩඉන්න සංඝයා නගරි පිණ්ඩ පාති වඩිද්දිී මගේ සිටු නිවසි මං පන්සීයක් සංඝයා වෙනුවෙන් දානය හදලා වෙනම සිටු නිවසි කොටසක දානශාලාවක් හදලා තිබුණා. හැමදාම දානි පිළියල කරලා තියෙනව සංඝයා වෙනුවෙන් පින්ඩ පාති වටින සංඝයාට දානි ලැබුණ හෝ නොලැබුණා හෝ මගේ නිවසටත් කොටසක් වැඩම කරවන සේක්වා කියලා ඉල්ලීමක් කර ඉතින් ඒ නිසා දින පතා සංඝයා වැඩිය කිය. ගොඩක් අය නගරට වඩිනෝ ඒ අතර කීප නමක් බෙදිලා දිනපතා සිටු නිවසටත් පින්ඩ පාති වැඩි. දින පතා සංඝයාට දන්දුන්නා. දුගී මගේ යාචකයන්ට අසරන්න මිනිස්සුන්ට දන්දුන්. එදකොට ජීවිතයේ මහා පින් කරගත්ත කෙනෙක් අනාත පින්ඩික සිටතුමා. හැබැයි මතක තියාගන්න එච්චර පින් කරත් පෙර කර්ම විපාක කියනේවා මතුවෙන්න පුළුවන්. අනාත පින්ඩික සිටතුමාටත් පෙර සසර කර්ම විපාක බලවත් එච්ච කාලයක් කාව. සිටුතුමාගේ ව්‍යාපාර කඩාගෙන වැටුණ. ඒ කාලි සිටුතුමා තමයි බොහෝ නගර ඉන්න මිනිස්සුන්ට තමන්ගේ වෙල හෙළදාම් වෙනුවෙන් ව්‍යාපාර වෙනුවෙන් මිනිස්සුන්ට මුදල් පොලියට දී ලතිය. නයට දෙනවා. ඒ නයට සාධහන්න පොලියක් ගන්න. ඒක වරදක් නෙමේ. බුදුරජාණන් වහන්සේ ගිහියන්ට පෙන්වා ගෙවන්න බැරි අධික පොලියකට නය ගන්න එපා. ණය ගන්න එක වරදක් නෙමෙයි මිනිස්සු ණය අරගෙන දියුණු වෙනවා. දැන් බැංකු වලින් කරන්නේ මොකද්ද ණය දෙන එකනේ. ඒ නිසා කෙනෙකුට දියුණු වෙන්න සාධාරණ පොලියකට ණය ගාගෙන මිනිස්සු දියුණු වෙනවා. තමන්ගේ ව්‍යාපාරය ඉඩ කඩන් තමන් හම්බ කරගන්නවා දියුණු වෙනවා. මිනිස්සු බැංකුව එක්ක ගනුදෙනු කරනවා වෙළඳ ආයතන ණය දෙන ආයතනත් එක්ක ගනුදෙනු කළා තමන්ගේ දියුණුව කරා යනවා. ඒ කාලි බුදුහාමුදුරගේ කාලේ එවැනි කාලවල මේ බැංකු පද්ධති තිබිලනෑ. ඒ කාලේ මිනිස්සුන්ට නයට දීලා තියෙන්නේ දනවස් සිටුවරු. ඒ අයට දීල සාධහරණ පොලියක් අය කර. හැබැයි සිටුතුමා කෝටි ගානක් ධනය මිනිස්සුන්ට නයට දීලා තිබුණ කිය. ඊළඟට සිටතුමාගේ තවත් ධනය ස්ථාවරව තිබිච්ච ධනය තමන් ළඟ තිබිච්ච ඒවා ඒ කාලි මිනිස්සු දැන් අද නම් මිනිස්සුන්ට සල්ලි වැඩි නම් බැංකුල තැන්පත් කරනවා ස්ථීර තැන්පත් දානවා ඒ කාලේ සිටු නිවසෙම එක්කො ගබඩාවල තැන්පත් කළ තිබුණ සමහර තැන් තමන්ගේ රහසිගත ගබඩා හැටියට තැන්පත් කළ තිබුණා අචිරවතී ගංගාව අයිනේ සිටුතුමාගේ ඉඩමක තිබිල තියෙනවා කහවනු ගබඩාවක් ගංයවුරට ලංවේ මේකෙ කෝටි ගානක් අහවනු තැම්පත් කළ තිබුණේ මෙන්න මේ ගබඩාවල. පිංගතුනේ අකුසල් බලවත් වෙනකොට මිනිස්සුන්ට ප්‍රශ්න එනකොට ඔබ හිතන්න සමහර වෙලාවට මිනිස්සුන්ට කරදර බහදා එනකොට එක පිට එක පිට එක පිට කරදරේනවා. සමහරු කියනවා මේ හෙන පුපුරනවා වගේ පුදුම කරදර ගොඩා එක පැත්තකින් ලෙඩරෝග එක පැත්තක ව්‍යාපාර කඩාගෙන සමල්ලාට ගෙදර තියෙන වාහනි හැප්පෙනවා මොනවා හරි වෙලා ව්‍යාපාර ගිනිගන්නවා හරි ප්‍රශ්න සමහරුට එක පිට කරදරෙනවා. සිතතුමාට <coughs> මහා ගංවතුරක් ඇවිල්ලා. අර අචිරවතී ගංගා වයින තියෙන ගං යවරත් එක කහවනු ගබඩාවේ කඩාගෙන කහවනු ටික ගගේ ගහගෙන ගියා කිය. කෝටි ගානක තමන්ගේ තැම්පත් කරල තිබිච්ච කහවනු ගබඩාවල් විනාස වෙලා ගිය. ඊළඟට සිටතුමාගේ ව්‍යාපාර බලාගෙනින් නැති කඩාගෙන වැටුණ. දැන් සිටතුමාට වෙනද වගෙන මේ අමාරු කාලයක්. එහෙම අමාරු වෙනකොට නයකාරයෝ කල් නයට ගත්ත මිනිස්සු ටික කල්පනා කර දැන් දැන් ඉතින් එයාට අමාරු කාලයක් දැන් ඉතින් ඔළුව උත්සනවා බොරු දැන් ඉතින් අපිට වනත් ඔය නයනොදී මග ඇල්ලා ඉන්න පුළුවන් දැන් අර කලින් තිබිච්ච ලොකු කන්නෑ යාගේ කියලා මිනිස්සෙක් වැටෙනකොටනේ අර වටේ ඉන්න ගොඩක් අය පා ගන්න බලන්නේ. ඔබ දන්නව සමහරලාට ණයට ගත්ත මිනිස්සු බලය තියෙනවා නම් ඇවිල්ලා ඔළුව නමලා ගෙනහලා දුන්නට කෙනෙක් වැටෙනකොට මග හැරලා යනවා. මේ සාමාන්‍ය කෙලෙස් සහිත ලෝකේ ස්වභාවය. සිටුතුමාගෙන් වැඳගෙන ඇවිල්ලා ගුණ කියලා ණයට ගත්ත මිනිස්සු ණය නොදී මග ඇරිය. සිටුතුමා වැටෙනකොට හැමෝම අහක බැලුවා ණය නොදී මග ඇරිය. ණයත් නැහැ පොලියක් නැහැ දැන්. සිටුතුමාට ව්‍යාපාරත් කඩාගෙන වැටුණා. ණයට ගත්ත මිනිස්සු ණය දෙන්නෙත් නැහැ, පොලිය දෙන්නෙත් නැහැ. අර ගංගා වයින තිබ්බ කෝටි ගානක කහවණු ගං ඉවුරත් එක ගං වතුරකට කඩාගෙන ගිහිල්ලා ගඟේ ගහගෙන ගියා. දැන් සිටුතුමාට බොහෝම අමාරු කාලයක්. හැබැයි ධර්මයේ සඳහන් වෙනවා අනාත පෙන්ඩික සිටුතුමා වෙනද ප්‍රනීත විදිහට මාලික් අර සිටු මැතුර මාලිකාවක් වගේ. සිටුවරු කැට බොහෝම දනවත් රජවරු වගේ සැපවිදිනය. වෙනද ප්‍රනීත විදිහට තිබිච්ච ඉහල්ල මේ කාලි තිබිලතින් ඇල් හාලිබත් ප්‍රනීත විදිහට සූප ව්‍යාංජනත් එක්ක හොඳට කාලබීලා සැපසේ හිටී. දැන් සිටු මැතුරෙව යන්නේ කාඩිහෝදී නිියවුඩු හාල්. සාමාන්‍ය මිනිස්සු හිඟන්න කනවා බොනවා වගේ සමහරලාට සත්තුන්ට දෙන නිවුඩු හාල් හාල් වර්ගවල තියෙන බාලම ඉතුරු වෙන ටික. දැන් සිටතුමාගේ සිටු මැදුරෙත් දැන් කන්නේ බොන්න මේවා. අගහිඟ කං වැඩීද. හැම පැත්තක්ම කඩාගෙන වැටිලා. හැබැයි සිටුතුමා මතකතියාගන්න දන් දෙන එක නැවැත්තුව නෑ කියලා. දානයේ වටිනාකම දන්න පිනක වටිනාකම දන්න ත්‍යාග සම්පත්තිය වටිනාකම දන්න සිටුවරය. තමන් කන විදිහටම දන්දුන්න. වෙන දහොඳට කණබොනකොට හොඳට ප්‍රනීත විදිහට දන්තුන්න. දැන් සිටුතුමා කන්නෙ බොන්නෙ කොහොමද ඒ විදිහටම කාඩි හොදී නිියෝඩු හාලුයි හරි දුගී මගේ යාචකයන්ටත් දන් දෙෙනවා පින්ඩ පාති වඩින ස්වාමීන් වහන්සේලාටත් ඒ විදිහටම පුළුවන් විදිහට දන් දුන්නා. දවසක් ධර්මයේ සඳහන් වෙනවා භික්ෂූන් වහන්සේලා <clears throat> බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදුහාඳුරගෙන් අවසර ඉල්ලනවා සාමීනී භාග්‍යතුන් වහන්සේ සිටුතුමාට දැන් බොහෝම අමාරු කාලයක්. අපි වෙනද වගේ සිටු නිවසට පිණ්ඩ පාති වැඩම කරලා සිටුතුමාගේ ඒ දානෙ වලදන්න මේ තරන් සඟ පිරිසක් වැඩියෝ සිටතුමාට තවත් තමාරුයි. ඒ නිසා අපි නගර වෙන පාරවල්වල පින්ඩ පාති වඩින්නන් කියල්. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක සිටුතුමාගේ සද්ධහාය වෙනසක් නෑ. ධර්මය අවබෝධ කරගත්ත සද්ධාවන්ත කෙනෙක්. සිටතුමාට අනුග්‍රහ පිණිස බුදුරජාණන් වහන්සේ දකිනො මේ පෙර කර්ම විපාකයක් හැබැයි සිටතුමාගේ පින බලවත්වෙනවා තව ටික කාලකින්. බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙනේ සිටුතුමා කොච්චර අගහිඟකන් තිබුණත් සද්ධාවත්තයි. ඒ නිසා තියෙන විදිහට තියෙන දෙයක් දන්දී වෙන ද විදිහටම වඩින්න වෙනසක් කරන්න එපාකිව. එතකොට අපිට පේනවා කොච්චර අගහිඟකන් තිබුණත්. මොන තරන් කරදර තිබුණත් සිතතුමා දන්දීලා තියෙන දන් දෙන එක නවත්තලනෑ. ඔහොම වෙනකොට දැන් ගබඩාවල රන්කහවනු නෙමෙයි තඹයක්වත් නැති මට්ටමට එදිනෙදා ආදායම් නැති වෙලා හිස් වෙලා ගිය. දැන් බලන්න මේ කාටද මෙහිමුණේ කියලා කෝටිපතියෙක්. පනස් හතර කෝටියක් වියදං කළ ජේතවනේ හදපු. සැවැත්නුවර හිටපු ධනවත්ම සිටුවරයා බොහෝම දුප්පත්ම මට්ටමට වැටුණා තමන්ගේ පෙර අකුසල් බලවත් වෙන කාලෙ. ඒ වෙලාවේ මේ සිටුතුමාගේ මාලිගාවේ ඉහළ මිත්‍යා දෘෂ්ටික දිව්‍යාංගනාවක් හිටිය විමානයක් මවාගෙන හිටපු දෙව්දවා. මේ දිව්‍යාංගනාව කල්පනා කරා සිටුතුමා දන්දීලා දන්දිල පමණ නොදැන දන්දීලා දැන් නැත්තට නැතිවුණා දැ බල නොහොම හිතන මිනිස්සු නැද කියල. සමහර වෙලාවට තමන්ට කරදර බාධා එනකොට පිනට කරහනා ඉන්න. ඔන්න අනුන්ට දෙන්න ගිහිල්ල පුදන්න ගිහිල්ලා ඔච්චර කිව්වද කියන දැන් ඔය වගේ ගෙවල්ල බනිනව සමහරලාට. මේ මනුස්සයට පොච්චර කිව්වද ඉතුරු කරගන්න කියලා. වෙස් සන්තර වෙන්න කියා ඔහොම කිය කිය කොච්චර බනිනෝද මිනිස්සුන්ට කියලා ඔබ හිතන්න. සමහරලාට බිරිඳ බනින්න පුළුවන් ස්වාමියාට. මිනිස්සුන්ට උදව් කරන එකේ සීමාවක් තියෙන්න ඕනේ. දැන් පේන්නේ නැද්ද? අද කවුරුත් ඉන්නවද කියලා අනේ බනිනවා. එතකොට සිටුතුමා ගැන අර දෙව්දුව කල්පනා කරත් මතකතියාගන දෙව්දුව කිව්වට දෙවිවරු හැමෝම සම්මාධිට්ටික නෙමේ දෙවියන් අතරම ඉන්නවා මිත්‍යා දෘෂ්ටිකය සම්මාධිත්තික මිත්‍යා දෘෂ්ටික දේවතාවරු ඉන්නවා. මේ දෙව්දුව මිත්‍යා දෘෂ්ටික දිවියංගනාව. බුද්ධ ප්‍රමුඛ සංඝයා සිටු නිවසට වඩිනකොට අර විමානෙන් යනවා කැමති නෑයි බණහන්. මිත්‍යා දෘෂ්ටිකයි. ඔය දෙව්දුව සිටුතුමාගේ නිවසට ඉහළ අහසි තමයි ඉන්නේ. නිවස ඉන්න කෙනෙක් නෙමේ. මේ දෙව්දුව කල්පනා කරා අහෝ සිටුතුමාට වෙච්ච විපත. පමණ නොදැන දන්දීලා කෝටි කණන් වියදං කර කර පින්කං කරලා අද වෙච්චදේ. අද තඹයක්කත් නෑ සිටුතුමාට දැන්වත් මොලේ පාදවන්න ඕන කියලා හිතුව. කොහොම හිතලා සිටුතුමා දවසක් තමන්ගේ සිටු නිවසේ තමන්ගේ කාම්බරේ නිදාගෙන ඉන්නකොට විශාල දිවි ආලෝකයක් මවාගෙන දිවිය සලු පිළිවලින් සැවසිලා. මේක නිකා සාමාන්‍ය විදිහට එනවට වඩා තමන්ගේ උපරිම බල පරාක්‍රමය පෙන්නගෙනාවත් මං කියන එක පිළිගනී කියලා හිතුණා. එහෙම හිතපු මේ දෙව්දුව. සිටුතුමාගේ කාම්බරයේ දිව්‍ය ස්වරූපෙන් පෙනේ හිටිය විශාල ආලෝකයක් විහිදවාගෙන සිතතුමා ඉදිරී පෙනේ හිටිය. සිතතුම ඇහුව කවුද ඔබ මේ. ඒ වෙලේ කිව සිටතුමනේ මම දිව්‍යාංගනාව. මම ඔබේ නිවසට ඉහළ අහසේ විමානයක් මවාගෙන ඉන්න දෙවුදුව. මං මේ ආවි සිටතුමාට අවවාදයක් කරන්නයි කිවාවේ. ඔන්න ඔබ හිතන්න සාමාන්‍ය මනුස්සයකුට මේ විදිහට දෙවි කෙනෙක් දිවිය සුරූපයෙන් පෙනී හිටියොත් ඔබට අවවාදයක් කරන්න මේ ඔබට පිහිට වෙන්න ආව කියල්. මනුස්්‍යයෝ කොච්චර නම් වැඳ වැට යනේ දෙව්දුව කියලා බඩගාගෙන වැඳගෙන අනේ කියන්න කියන්න කියලා අරක පිළිගන්න ඇද කියලා හිතා. අනාත පින්ඩික සිටතුමා කියන්න කලින්ම කියනවා දෙව්දුව ඔබට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි ඔබ කියන දේ ධර්මයට එකඟනං විතරයි මං පිළිගන්න. මං බුදුන් සරණ ගිය කෙනෙ. මම ධර්මයේ සරණ ගිය කෙනෙ. මං ශ්‍රාවක සංඝයා සරණ ගිය කෙනෙ. ඔබ ඕන දෙයක් කියන්න හැබැයි ඒක ධර්මයට එකඟනං විතරක් මං පිළිගන්නවා කිය කියන්න කලිම කිව්ව. ඒ වෙලා මේ දෙව්දුව කියනවා සිතුතුමනී බලන්න කිව ඔබේ ගබඩාවල් අද. කහවනු පිරිලා තිබ්බ රන් කහවනු පිරල තිබ්බ ගබඩාවල්ල අද තඹයක්කත් නෑ. ඔබ ප්‍රනීත විදිහට කාලා ඇඳලා සතුටෙන් හිටපු කෙනෙක් වෙනද ඇල්හාලි බත් එක්ක ප්‍රනීත විදිහට ප්‍රනීත සූපව්‍යාන්ජනය කාහාරගත් ඔබ අද කාඩියුදී නිියුඩු හාලු අද නිකං හිඟන්නෙක් මට්ටමට වැටිලා තවත් ලැජ්ජ නැතුව දන් දෙනවද කෙලෙහුව ඔන්න ඕක කියන්න ආව දන්දීලා දන්දීලා දන්දීලා අද ඔබට වෙච්ච දේ පේනවද? තවන් ලැජ්ජ නැතුව දන් දෙනවද කියලා ඒ කතාව කියනකොටම සිටුතුමා කිව්වා දෙව්දුව ඔබ ඔය නින්දා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඔබ ඉන්න නියත මිත්‍යා දෘෂ්ටියක දානයක විපාකයක් නැත කියන මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනෙක් ඔබ. ඔබ සම්මාදිට්ඨික දෙව්දුවක් නෙමෙයි. ඔබේ මතේ මම පිළිගන්නෙත් නෑ. වහාම මගේ දෑහැටවත් නොපෙනි මගේ හතර සීමායවත් වසන්නේ නැතුව යනවා යන්න මෙතනින් කියලා එලෝගත්ත. ඔන්න බලන්න රිජු ප්‍රතිපක්තියක් ඇති. ධර්මය තුළ ඉන්න ආර්ය ශ්‍රාවකයගේ තියෙන අභිමානවත් රිජු භාවේ. ධර්මයට එකඟ නැති දෙයක් දෙවියෙක් ඇවිලකිවත් පිළිගත්තෙන. වහාම මෙතනින් යනවයන්න කියව. අර දෙව්දුව නොපෙනී ගියා. හැබැයි තමන්ගේ විමානයට යන්න බෑ. විමානට දැන් සිටුතුම් මතකතියාගන්න සිටුතුමා ආර්ථිකතින් වැටිලා ඉන්න පුළුවන් හැබැයි සිටුතුමා සෝවාන් වෙච්ච කෙනෙ. දිව්‍යාංගනාව සිටුතුමාගේ නිවසට ඉහළ විමානයක් මවාගෙන හිටියත් සිටුතුමා ඊට වඩා සීලෙන් ගුණෙන් බලවත් කෙනෙක්. සිටුතුමාගේ අවසරේ නෑ මගේ හතර කොනීවත් වසන්න එපා කියව. දැන් විමානයට යන්න අවසර නෑ. ඒ වෙලාවේ මේ දෙව්දුව කල්පනා කර අහෝ මට වෙච්චදේ. ඒ ප්‍රදේශයට අධිග්‍රෝහිත බලවත් දේවතාවෙක් මුණගැහිලා වෙනත් විමානයකට යන්න අවසර ඉල්ලවා. ඒ දේවතාව කිව්වා මට අවසර දෙන්න බෑ සතරවරන් දෙවියන්ගේ අවසර ගන්න කියව. මේ දෙව්දුව සතරවරන් දෙවියන්ගේ අවසර ගත්තා. ඉල්ලන්න ගිය වෙලාවේ සතරවරන් දෙවියන් අවසර දුන්නේ සතරවරන් දෙවියන් කියව සක්‍ර දෙවියන්ගේ අවසරය ඕනේ. අසවල් දවසේ දිව්‍ය සභාව රැස් වෙනවා. ඔබ සක්‍ර දෙවියන් ඉදිරියේ අවසර ගන්න දේව සභාවෙන් අවසර ලැබුණොත් ඔබට වෙන විමානයකට යන්න අවසරය ලැබේකි. මේ දෙව්දුව සක්‍ර දෙවියන් ඉදිරියේ දේව සභාව පෙනී හිටියා. ඔබහල ඇති සක්‍ර දෙවිය සතර පෝයටම දිවිය සුධර්මා දිවිය සභාව දෙවුරු රැස්සෙනවා. ඒ ඒ ප්‍රශ්න දෙවියන්ගේ ගැටලු ප්‍රශ්න සක්‍ර දෙවියන්ගේ මූලිකත්තයෙන් විසඳනවා. සක්‍ර දෙවියන් මේ දෙවදුවගෙන් ඇහුව මොකක්ද ප්‍රශ්නය. මුළු ප්‍රශ්නම තේරුම් අරගෙන සක්‍ර දෙවියන් සක්‍ර දෙවියෝ කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක්. ඔබහලා තියෙනවත් දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන්න. දීගනිකාය තියෙන සක්ක පඤ්ඤ කියන සූත්‍රය. මේ දේශනාවෙන් බණහල අවසන් වෙනකුට සක්‍ර දෙවිය සෝවාන් පලයට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිහිටපු දෙවිවරු බොහෝ පිරිසක් දිවියලෝකොළ වැඩඉන්නවා. සක්‍ර දෙවියන් මේ මිත්‍යාදෘෂ්ටික දිව්‍යංගනාවට දඩුවම් පැමිණෙව්ව. සක්‍ර දෙවියක් කිව ඔබට වෙන කිසිම විමානයක් නෑ. ඔබට ඒ විමානයටමයි යන්න තියෙන. හැබැයි ඔබ බොහෝ අකුසලයක් කරගත්ත කෙනෙක් බුදු කෙනෙක්ගේ ධර්මයටයි ඔබ ගැරහුවේ. ඒ වගේම ඔබට මේ කර්ම විපාකෙන් බේරෙන්න නම් ඔබේ විමානයට ඔබායමත් යන්න නම් ඔබ මෙන්න මේ දේවල් ටික කරලා සිටුතුමාගේ සමාව ගන්න. ඒ තමයි සිටුතුමාගේ කහවනු ගබඩාවක් කැඩිලා අර අචිරවතී ගංගාවයින ගබඩාව කැඩිලා ගඟදිගේ මුහොදට ගහගෙන ගිය කෝටි ගානක කහවනු තියෙනවා ගඟේ. සක්‍ර දෙවියන් අවසර දුන්නා ඔබ ගිහින් ඔබේ දිවිය මේ බලේ මේ කහවනු එකතු කරලා සිටතුමාගේ ගබඩාවට ගිහිල පුරුවන්. ඊළඟට නයකාරයෝ ඉන්නවා සිටතුමාගේ නයට අරගෙන නය නොදී පොලිය නොදී ඉන්න මිනිස්සු. ඔබට සිටුතුමා ඉදිරියේ පෙනී ඉඳලා දන් දෙන්න එපා කියන්න පුළුවන් නම් ඔබට පුළුවන් ණයකාරයෝ ඉදිරියේ පෙනී ඉඳලා ණය දෙන්න සලස්සන්න. ඔබ ගිහිල්ලා ණයකාරයෝ ඉදිරියේ පෙනී ඉඳලා සිටුතුමාට ආපහු ණය ලැබෙන්න සලස්සන්න. ඊළඟට මහ මුහුදේ තියෙනවා අයිතිකාරයෙක් නැති වස්තුව. මුතු මැණික් සත් ශිලා වගේ වටිනා මැණික් වර්ග වටිනා වස්තුව තියෙන මහා සාගරේ. සක්‍ර දෙවියන් අවසර දෙනවා ඔබට ඒවා සිටුතුමාගේ ගබඩාවට ගෙනහල පුරුවන්. ඒ සියල්ල කරලා ඔබ සිටතුමා ඉදිරියේ ගිහිල සමාවගන්න. සිටතුමා ඔබට සමාව දුන්නොත් දෙවියන්ගේ අවසරේ ලැබෙනවා ඔබේ විමානයට ආයමත් යන්නකි. දැන් ඔන්න සක්‍ර දෙවියන් පවරපු දඩුව. ඒ සක්‍ර දෙවියන්ගේ අනින් අර විදිහට මර ගබඩාවලට ගෙනල්ලා ගං ඉවර කැඩිලා ගගේ ගහගෙන ගිය කහවනු එකතු කර කර මේ දිව්‍යාංගනාව ගබඩාවට කහවනු පිරෙව්ව. නායකාරව ඉදිරියේ පෙනී ඉඳලා ආයමත් නය ලැබෙන්න සැලැස්ව. බයිවෙච්ච නායකාරයෝ නය ගෙනල්ල පොලියත් එක්ක මාපහු සිතතුමාට ගෙනල් ලතුන්. මහමුහදේ තිබ්බ වටිනා වස්තුව අයිතිකාරයෙක් නැති වටිනා වස්තුව මහා සාගරී තිබිච්ච මේ වස්තුව ගෙනහල්ල ගබඩාවට පිරෙව. දවසක් ආයමස් හිටතුමා නිදාගෙන ඉන්නකොට අර විදිහටම දිවිය සුරූපයම සිටතුමාගේ සිටු නිවසේ. සිටතුමාගේ කාම්බරේ මේ දිව්‍යාංගනාව පෙනී හිටිය. සිටතුම ඇහුව මොකද ආයිත්තාවේ දන් දෙන්න එපා කියන්නද මේ ආව කිය. ඊට පසකි වනේ සිටතුමනි මට සමාවෙන්නේ මං ඔබෙනු සමාව ගන්නවා. ඒ කියපු සියලු වචනවලට මං සමාව ඉල්ලනවා. මට දඩුවමක් ලැබුණ සක්‍ර දෙවිය මට දඩුවන් කරා. අන්න ඔබේ ගගේ ගහගෙන ගිය කෝටි ගානක් වස්තුව මං ආයමත් සක්‍ර දෙවියන්ගේ අනින් ඔබේ ගබඩාවට පිරෙව්වා. නයකාරයෝ දැන් ආයමත් ඔබ හොයාගෙන විල්ල ණය දෙනවා. මං ඒ අයි ඉදිරී පෙනීදල ඔබට නයි ලැබෙන සැලැස්වා. ඔබට වටිනා වස්තුව මං ඔබේ ගබඩාවලට ගෙනාල සක්‍ර දෙවියන්ගේ අනෙන් පිරෙව්වා. සිටතුමනේ දැන් ඔබ වෙනද වගේම දනවතේ. දැන් ඔබ මට සමාව දෙන්න මගේ විමානෙට යන්න මට අවසර දෙන්න කියව. සිතතුමා බුද්ධිමත් සිටතුමා කල්පනා කරා මේ දිව්‍යාංගනාවට නුවන පාදල දෙන්නට ඕනේ. සිටතුමා කිව්වත් දෙවුදුව ඔබ සමාව ගන්න ඕන මගෙන් නෙමේ ඔබ නින්දා කරේ මගේ ශාස්තෘන් වහන්සගේ ධර්මයට ලෝතුරා බුදුරජාණන් වහන්සගේ ධර්මයටයි ඔබ නින්දා කරේ. මම හෙට දවසි බුද්ධ ප්‍රමක සංඝ්‍යාව දානකට ආරාධනා කරන මගේ නිවසට. ඔබ බුදුරජාණන් වහන්සේකෙන් සමාව ගන්න. එතකොට මගෙන් සමාව කොහොමත් ලැබෙනවා කියව. හොඳයි කියව. පසුවදා බුද්ධ ප්‍රමුඛ සංඝයාටම නිවසට දානකට ආරාධනා කරා. ඉතාම ප්‍රනීත විදිහට පරණ විදිහටම දානය සකස් කරලා සිටතුමා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දම් පිළිගැන්නු. දානය අවසානි බුක්තානුමෝදනා දේශනාව කරද්‍යාව දෙව්දුව පෙනී හිටිය. අපි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා මේ දිව්‍යාංගනාව එදා මිත්‍යාදෘෂ්ටික දිව්‍යාංගනාවක් හැටියට හිටියට පෙර සසරේ කල්ප ගානකට පෙර පසේ බුදු කෙනෙකුට දානයක් පූජා කරපු පිනක් තියෙනවා. පෙර සසර පින් තියෙනවා. ඒ සසර පින බලවත් වෙන විදිහට බුදුරජාණන් වහන්සේ දහම් දෙසුව. ඒ බණහල අවසන් වෙනකොට අර දෙව්දුව සෝවාන් පලට පත් වුණ. පිංහතුනි මේක ධම්ම පදේ සඳහන් වෙන සිදුවීම. සිදුතුමා ආයමත් දනවත් වුණ. දැන් හිතන්න මේ කතාවෙන් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඕන කෝටිපතියෙක් මහපාරට වැටෙන්න්න පුළුවන්. කොච්චර බලවතෙක් වුණත් දුබල වෙන කාලයක් එන්න පුළුවන්. කොච්චර ප්‍රසිද්ධිය තිබුණත් නින්දා අපහසේන කාලයක් එන්න පුළුවන්. මනුස්සෙකුට වැටෙන්න ලොකු වෙලාවක් යන්නේ. කෙනෙක් සමහර වෙලාවට ජීවිතය අවුරුදු ගානක් වෙහෙස මහන්සි වෙලා ටික ටික ටික ටික දියුණු වෙලා ගොඩනගාගත්ත දේවල්. එක රැයින් කඩාගෙන වැටෙන්න පුළුවන්. දැන් බලන්න මේ විපත්වලින් වසංගතය නිසා කොච්චර මිනිසුන්ගේ ව්‍යාපාර කඩාගෙන වැටුනද. මහා දනවත්තු මැරිල ගියා. ලෝකෙ මහා දන කුේරිය රෝගයට ගොදුරු වුණා. හිතාගන්න බැරි විදිහයට ජීවිතවල මිනිස් වසරන වුණා. රටරටවල් වල ව්‍යාපාර කඩාගෙන වැටුණා හෝටල් ව්‍යාපාර කඩාගෙන සංචාරක ශේෂ්ත්‍ර කඩාගෙන වැටුණා බොහෝ පැතිවලින් මිනිස්සුන්ගේ ජීවිත කඩාගෙන වැටුණා ඒ නිසා ලාභ වගේම යලාබත් ලැබෙනවා සැප වගේමයි ජීවිතයේ දුකත් ලැබෙනවා ප්‍රසංසා වගේමයි ජීවිතයේ නින්දා පහසත් ජීවිතය ලැබෙනවා කීර්තිය ප්‍රසිද්ධිය වගේම අප කීර්තියක් ජීවිතය ලැබෙනවා මෙන්න මේ අටලෝ දහම ලාබාලාප සැපදුක ලාබාලාප සැපදුක නින්දා ප්‍රසංසා යසායස. අපි කාගේ ජීවිතවල කවදක් ඔත්තන කොයි මොහොතේ මොන විදිහට. අපි කරයිනවද කියලා අපි කාටවත් කියන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා පිංහතුනේ ජීවිතයේ මේ සියල්ල ගැන නුවනින් විමසමින් ජීවත්තේ. බලන්න නිරෝගිකම හැමදාම තියෙන්නේ ලෙඩ අපි දන්නේ නෑ මේ ඇඟ ඇතුළේ මොන වගේ ලෙඩක් තියෙනවද. අද කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන් නෑ අපි නං එහෙමන අපි එහෙම පවකාරවනෙමේ අපිට ඒ වගේ ලෙඩ හැදෙන්නෑ. යන්තන් අපි බේරුනා කළ හිතාගෙන ඉන්න පුළුවන්. හැබැයි අපි දන්න මේ ඇඟ ඇතුළි හොඳ කරගන්න බැරි. ලෙඩරෝග මොනව අපි ඇඟ ඇතුළි තියෙනවද. අපි කවුරුත් දන්නේ නෑ. සමහර වෙලාට මිනිස්සු යන්නේ බඩේ අමාරුව කියලා බේට්ටිකක් ගන්නයන්න. ඒකටත් ගොඩ වෙදකං කර කර ඉඳලා කවුරු හරිකිනො නෑ ගිහිල වෛද්‍යවරයකුට පෙන් නෑ ඕන්නෑ ඕන්නෑ කියනවා. ගිහිම් බලනකොට දන්නේ ඇඟ ඇතුළේ හොඳ කරගන්න බැරි විදිහට එක්කෝ මහ භයානක රෝගයක් ඇගේ පැතිල්ලා තියෙන්ට පුළුවන්. අදරා අදරෑට නිදාගත් උදේ බලනකට ඇඳේ ඔත්පල වෙලා සමහරලාට මිනිස්සු. ජීවිතය අපි දන්නේ නෑ මොන විදිහට අපි අසරන වෙයිද. ලෙඩ රෝග හැදිලා එක තැන් වෙන්න පුළුවන් අසරණ වෙන්න පුළුවන් අනතුරු විපත්තුලින් අසරණ වෙන්න පුළුවන් තියෙන කීර්තිය දේපොල සියල් එකරයෙන් විනාස වෙන්න පුළුවන් ඒ නිසා ලා බලාභ සැපදුක යසායස නින්දා මේ සියල් අපි ජීවිතවල පෙර පිම් පව් අනුව අපි කරා වෙනස් වෙවී වෙනස් වෙවී අපේ ජීවිතවලට කැරකි කැරකි මේ වයිනවා ඒ සියල්ල ඉදිරියේ ධර්මානුකූලව රැඳීන් දැන් බලන්න අනාථ පිණ්ඩික සිටුතුමා තමන් කවදාවත් තමන් දීපු පින්කං ගැන හිතලා ඒවට ගරහ කළේ නෑ. පෘතජ්ජන කෙනෙක් නම් පිනේ වටිනාකම අවබෝධ කරගත්ත නැති කෙනෙක් නම් සමහරලාට තමන්ගේ ව්‍යාපාර කඩාගෙන වැටෙනකොට අර දෙව්දුව හිතපු කලින් හිතපු මිත්‍යාදෘෂ්ටික සිතුවිලිම හිතන මිනිස්සු ඉන්නවා. ඕන් දන්දීල අපිට වෙච්චදේ ඔහොම කියන අයෝ බහල ඇති. ඔන්න පින්කං කරන්න ගිහි අපිට වෙච්චහෙනේ. අපි මෙච්චර පින්කං කරා කෝමේ වැෑ විපාක කියලා අහන මිනිස්සු ඉන්නවා. හැබැයි අනාත පින්ඩික සිටතුමා කවදාවත් එහෙම හිතුවෙන. මං ජේතවනී හදලා පනස් හතර කෝටියක් වියදං කළ ආරාම හදලා මෙච්චර දන්දීලා ඔන්න මට වෙච්ච දේ කියලා කවදාවත් හිතුවෙන. ඊළඟට තව එක උදාහරණයක් හිතන්න මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ වෙනුවේ. පළවෙනියට මාරාමයක් හදල පූජ කරේ බිම්බිසා රජ්ජුරු. බිම්බිසා රජ්ජුරුවන්ගේ රාජකය උයන තමයි කුටි සෙනසුන් හදල පූජ කරේ වේලු අනාරාම. බුදු හාදුරන්ගේ මුල් කාලය අග්‍රදායකය. හැබැයි පිංහතුනි අපි කවුරුත් දන්නවා බිම්බිසා රජ්ජුරුවන්ට. පෙර සංසාර අකුසලේකට කර්ම විපාකයක් හැටියට හතුරෙක්කාව පලිගන්න අජාසත්ත අවසානි තමන්ගේ පිය රජ්ජුරුවන් හිර කරලා කන්න නොදී හිර කරලා වදදීලා මුලදී අම්මට බලන්න යන්න දුන්නා කන්න නොදී තියල තිබ මැරෙනකං හැබැයි අම්ම බත් මුලක් හංගගෙන ඉනේ ගහගෙන ගිය අවසාන ඒකත් අහුනාට පස්සේ කෑම ගෙනියන එක නැවැත්තුවා ඊළඟට ධර්මී සඳහන් වෙනවා දේවිය තමන්ට කන්න දෙන කෑම අබරල ඇගේ ගාල සලුවකින් වහගෙන යනවා ඒ ටික සූරලක් ගුලියක් හරි හදලා තමන්ගේ ස්වාමියාව පිය රජ්ජුරුවන්ව ජීවත් කරවන්න උත්සාහයක් ගත්තා අවසාන ඒකත් නැමැත්තුව දැන් දේවියට බලන්න යන්න දෙන්නෙත් නෑ පුංචි හිර කුටියක දාලා කන්න දෙන්නෙත් නැතුව වතුර දෙන්නෙත් නැතුව හිර කරලා තිබ්බා හැබැයි බිම්බිසාර රජුරු සෝවාන් වෙච්ච කෙනෙක් ඔන්න බලන්න ධර්මය අවබෝධ කරගත් අයගේ හිත රැකෙන හැටි. ඒ හිරකුටියේ කවුලුවෙන් ඈත බලනකොට පේනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ගිජ්ජකූට පරොත්තයේ ගන්ධකුටිය. ඒ දිහා බලාගෙන බුදුගුණ සිහි කරන අනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොච්චර සත්‍යයක්ද. ඉපදීම දුකයි කියල නේත මේ ධර්මී සඳහන් වෙන්. ඉපදිච්ච නිසා නේද මම මේ තරම් දුක් විඳින්නේ. මේ ධර්මය නම් ඒ කාන්තෙන් සාක්කාතයි සන්දිිට්ටිකයි අකාලිකයි කියලා ධර්මය ගුණ හිතනවා. බුදුරජාණන් වහන්සේ කාන්තයෙන් අරහන් සම්මා සම්බුද්ධෝ විද්‍යාචන්න සම්පන්න. සුගතෝ ලෝකවිදූ බුදුගුණ හිතනම්. මේ ධර්මය අවබෝධ කරගත්ත සංඝයායේ කාන්තයෙන් සුපටි පන්නයි යුජුපටි පන්නයි කියලා සඟගුණ හිතනවා. අනිත්‍ය සිහි කරනවා මරණ සතිය වඩනවා. බුදු හාමුදුරන්ගේ කුටිය ඇතින් පේනවා ගිච්චකුට පරොතේ කන්ද මුතුනේ දිහා බලාගෙන බුදුගුණ හිත. දැම් බලන්න හිර කුටියක දාලා කන්න නොදී වද දෙනකොට. රජකං කරපු කෙනෙක් මේ. දැන් හිතන්න වෙන පෘතජ්ජනයෙක් නම් හිතන්නේ ඔන්න මගේ රාජකීය උයන කුටි හදල බුදුහාදුරන්ට පූජ කරා. කෝ බුදුහාදුරු මට පිහිට වුණ බුදුහාදුරන්ට පුළුවන් පෙළහර පාලහරි මාව හිරකුටියෙන් ගලෝගෙන ඕව හිතනයින්න. සමයිට මේ බණ කියනකොට මෙහෙම හිතන මිනිස්සුත් ඉන්නවා. බුදුහාදුරන්ට ඉරදි ප්‍රාතිහාර පාන්න පුළුවන්න්න ඇයි බිම්බිසා රජ්ජුරු බේරගන්න තිබෙන ඔහොම හිතනයින්න. බුදුරජාණන් වහන්සේගේ යුතුකම ඉෂ්ට කරා. බිම්බිසා රජ්ජුරුව බණහල සෝවාන් වුණ ධර්මය අවබෝධ කරගත් රජ්ජුරුවගේ මේ පෙර සසර කර්ම විපාකයක්. හැබැයි රජතුමා කවමදාවත් තමන්ගේ පිනට ගැරැහුවෙන. ඔන්න මං වේල්වනේ හදල පූජ කළ මට වෙච්ච දේ කියල කවදාවත් හිතුවෙන. අර හිර කුටියේ නම් බුදුගුණ හිතනවා. ධර්මීගුණ හිතනවා සඳගුණ හිතනවා. මරණ සතිය වඩනවා අනිත්‍යමෙනෙහි කරනවා. ඔන්න බලන්න ධර්මී හැසිරෙන් හරියට ධර්මය තේරුම් ගත්ත කෙනා ධර්මය ගලපගන්න හැටි. දැන් ඔබ හිතන්න බිම්බිසා රජ්ජුරුවන්ට එච්චර කරදර බාධා එනකොට රජ්ජුරුවෝ ධර්මය තුළ හිත පිහිටෝපු හැටි. තමන්ට දුක්විදිනකොට කන්න නොදී වද දෙනකොට බිම්බිසා රජ්ජුරු මරපු හැටි සඳහන් වෙන උඩේ එල්ලලා යටිපතුල් පලලා ගිනි පොකුරුඩ ඉදං ඇවිද්දේවකින එහෙම වදදීල මැරුවේ. ඒ හැම වෙලාම හිතුවා ඉපදීම දුකයි කියල මේ ධර්මය තියෙන ජාතිපි දුක්කං. ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ. අන්න ධර්මයට ගලපන හැටි. දැන් ඔබට කරදර එනකොට ඔබ කොච්චර බනහලා තිබ්බත් ඔබට ඕක හිතෙනවද? ඉපදීම දුකයි කියන ධර්මයේ කොච්චර සත්‍යයක්ද? ඉපදිච්ච නිසානේ මම මේ දුක් විඳින්නේ. ධර්මයකුණ ඔබ හිතනවද? බොහෝ දෙනෙක් හිතන්නේ ඔන්න අපිට වෙච්චද අපි බෙන්න්න පින්කං කරා මෙහෙම දන් දුන්න බෝධි පූජාති බකෝ අපිට බැලුව අපි ධර්මයනෙම යල්ලන්නේ අපි ධර්මයෙන් බලාපොරොත්තු වෙන්නේ අමුතු හාස්කම ලෙඩවෙන් නැතුව ඉන්න මැරෙන් නැතුව ඉන්න කරදරයක් නැතුව ඉන්න චතුරාරි සත්‍ය වෙනස් කරන්න අපි ධර්මයෙන් බලාපොරොත්තුවෙන් හැබැයි බුදුවරු පහළ වෙලා අපිට පෙන්නල දුන්නේ අවබෝධ කළ යුතු ආරි සත්‍යය ජාතිපි දුක්කං ඉපදීම දුකක් ලෙඩවීම දුකක් වයසට යාම දුකක් ඒක අවබෝධ කළ යුතු ආරි සත්‍යයක් මරණය දුකක් ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් අප්‍රියන් සමඟ එකතුවීම දුකක් කැමතිදේ නොලැබීම දුකක් ජීවිතේ සෝක පරිදේව දුක්ක දෝමන සුපායාස ජීවත් වෙලා ඉන්නකං අපිට අඩන්න සිද්ධ වෙනවා වැලපෙන්න්න සිද්ධ වේ ඕක තමයි ජීවිතේ මේක දුකක් කියලා පෙන්නල බුදුරජාණන් වහන්සේ පෙන්වේ දුකෙන් මිදන්න වැඩ පිළිවෙලා මේ දුකට හේතුව තන්හාාව. ඒ තන්හා ප්‍රහාණය කරොත් දුක නැති කරලා නිවන කරායන්න පුළුවන්. ඒ පිණිස මාර්ගයක් තියෙනවා ඒ තමයි ආර්යෂ්ඨායික මාර්ගය. මෙන්න මේ මාර්ගයේ ගමන් කරලා මේ මාර්ගය වඩාගෙන මේ දුකෙන් මිදිලා යන වැඩ පිළිවෙලක් පෙන්නල දුන්න. අපිට කරදර බාදායනකොට. අපිට ප්‍රශ්නයනකොට අපිට අටලෝ දහමේ ලාභ වගේම යලාබත් ලැබෙනකොට. අපි සැපේට කැමති වුණාට අපිට දුකෙන වන. අපි අසස කැමති හැබැයි අයස අපි ප්‍රසංසාාවට කැමති හැබැයි නින්දාවෙනකොට අපි ඒකත් එක්ක ගැටිල අපිට ධර්මය අමතක වෙනවනං ඇත්තටම අපි ධර්මයෙන් ප්‍රයෝජන ගත්ත පිරිසක් නෙමේ. ඒ නිසා පිංහතුනේ සැබෑ ලෙසම අපි ධර්මය තුළ පිහිටල රැකෙනවා කියලා කියන්නේ. ලාබලාභ සැපදුක නින්දා ප්‍රසංසා මේ අටලෝ දහම ඉදිරියේ යසායස ඉදිරියේ අකම්පිත බලන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා පුට්ටස්ස ලෝක දම්මෙහි මේ ලෝක ධර්මතාවයන් ඉදිරි. චිත්තං යස්ස නකම්පති කෙනෙක්ගේ හිත කම්පාවෙන් නැත්නම් සැලෙන් නැත්නම් අශෝකං විරජං කිය එයාට විරාජමානව ධර්මයේ තුලම රැඳී ඉන්න පුළුවන් නම් මොන ප්‍රශ්නාවක්. ඒ තම මංගල මුත්තම ඒක මංගල කාරණ. ඒ නිසා පින්වතුනි ඔබ ලෝකෙ කොහේ හිටියත්. ඔබ ලංකාව ජීවත් වනත් ඇමරිකාව ජීවත් වනත් ඔස්ට්‍රේලියාව හිටියත් ලෝකෙ කොයි කෙලවර කොබ ජීවත් වනත්. ලෝකෙ මොන විදිහෙ ප්‍රශ්න විපත් දැම් බලන්න මේ වසංගත මුළු ලෝකේ පුරාම පැතිරිලා යන්න පුංචි කාලෙකින් ලෝකේ පුරා පැතිරුණා. මොන තරම් වේගෙන් මිනිස්සු මේ රෝගෙට ගොදුරු වෙනවාද. සමහර කාලවල ස්වභාවික විපත් භූමි කම්පායනවා. සුනාමි වගේ ගොදුරු වෙනවා. නායාම් ඇති වෙනවා. ගිනි කඳු පුපුරනවා සමහර රටවල ලැව්ගිනි ඇති වෙනවා ගින්නෙන් විනා අපි දන්නේ නෑ මොන වගේ විපත් කරදර මේකත් එක්ක තමයි ජීවිතය ගලාගෙනයන් ඒ නිසා පින්වතුනි ධර්මය තුළම රැඳීඉන්න දක්ෂවේ. ධර්මයේ ජීවිතයට ගලපගන්න. ධර්මය තුළින්ම ලෝකයේ දකින්න උත්සාහ කරන්න. අන්න එතකොට අපිට නිවරදිව මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ධර්මය වටහාගෙන ධර්මය අවබෝධ කරගෙන ධර්මය තුළින් ලෝකයේ දකින්න ලෝකය අවබෝධ කරගන්න අපිට හැකියාව ලැබෙන. ති ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මාණු ශාසනාව ආශිර්වාදයක් වේවා ඔබ හැම දෙනාටම ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ ධර්ම දේශනාව ඔබට පාරමිතාවක් ආශිර්වාදයක් බවට පත්වේවා කියලපි ආශිර්වාද කරනවා තිගේහෙමනම් පින්වතුනි ඔබ හැම දෙනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අපිට වටිනා බුද්ධ ශාසනයක් ලැබුණ මනුස්ස ජීවිතයක් ලැබුණා ෂණ සම්පත්තිය ලැබිලතිය මේ ධර්මය අවබෝධ කරගන්න නම් ඔබ තුළ ඇති කරගත යුතුයි යෝනිසෝ මනසිකාරයත් දම්මානු දම ප්‍රතිපදාවක්. මේ අහන ධර්මයට අනුව නුවනින් විමසීම යෝනිසෝ මනසිකාරය. ඒ ධර්මය තුළම ජීවිතයේ පවත්වාගෙනයාම සිල්වත් ගුණවත්ව ධර්මය තුළ හැසිරීම දම්මානු දම ප්‍රතිපදා ඔබට ප්‍රතිඵල කරායන්න පුළුවන්. ති ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර උතුම් සද්ධහාදී ගුණ ධර්ම දියුණු කරගෙන. මේ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියල අපි ආශිර්වාද ප්‍රාත්ථනා කරනවා.